එහෙමනම් අද දවසෙත් අපි සීල පාරමිතා පිළිබඳව කතා බහ කළේ. ඉවත් වටිනා ධර්ම කාරණා ටිකක් අපි සාකච්ඡා කළා. ඒ වගේම සියලු දෙනාම අද දවසෙත් මම ප්‍රායෝගික ඒ වගේම මේ ධර්ම මාර්ගයට අවශ්‍ය වෙන දහම් කරුණු විවිධ පැති වලින් මතු කළා. ඒ අනුව අපේ අපේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම දිහිපින්වත් පිරිසත් සියලු දෙනාම ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව තුළින් ධර්ම ඥානෙ දියුණු කරගන්නට හේතු වෙන මහා ක්ෂණයක් ජනිත කරගත්තා ස්වාමීන් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා හැම දෙනාටම දරුවන් සියලු දෙනාගේ සුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කළෙමින් සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු අපේමින් ඔබ වහන්සේ මේ සිදු කරගත්තා වූ ධර්ම දානමේ කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ